ආයිබෝවන් පෙරවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අප ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ ඔබගේ අපගේ ප්‍රියතම වැඩසටහන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගයි. ඉතින් සුපින්නතුනේ ඔබ හොඳාකාරවම දන්නවා මේ වන විට අප මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය තමයි දහම් විග්‍රහයට යොදා ගනිමින් පවතින්නේ. ඉතින් පහුගිය සතියේ සහ ඊට ඉහත සතිවලදී අපේ ඊටමත් විවිධ මාතෘකා ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කරා. අදත් අපගේ ආරාධනාව පිට අප කෙරෙහි අනුකම්පාවෙන් තියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ දේශකයන් වහන්සේ වැඩමව වදාරා සිටිනවා. අපි මූලිකව උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි වැඩසටහනට පිළිගනු ලබනවා. අපේ ස්වාමින් වහන්සේ පහුගිය සතියේදී අපිට පැහැදිලි කරලා දුන්නා මේ දුසිල්වන්තයා කවරේද? එතකොට මේ පිළිබඳව උන්වහන්සේ අපිට පසුගිය වැඩසටහනෙන් අපි සාකච්ඡා කරා. උන්වහන්සේ අපිට දේශනා කරා මේ ගිහි දුසිල්වන්තයා සහ පැවිදි දුසිල්වන්තයා අතර තිබෙන වෙනස පිළිබඳව. අපේ ස්වාමීන් වහන්සේ එම වැඩසටහනෙහිම දිගුවක් විදිහට මම ඔබ වහන්සේගෙන් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් යොමු කරන්නට කැමතියි. මේ ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථයේ තිබෙන අපේ ස්වාමීන් වහන්සේ මේ කුඩා සිකපද කඩන භික්ෂුවට රකනා සිකපද වලින් ප්‍රයෝජනයක් වේද? කුඩා සිකපද කැඩීමෙන් ඒ භික්ෂුව අපායට නොයේද? ඔබ වහන්සේ පහුගිය වැඩසටහනේදී අපිට දේශනා කරා ස්වාමීන් වහන්සේ මේ සතර පරාජිකා කියන කාරණා කැඩීමෙන් පමණයි භික්ෂුව දුසිල්වන්තයෙක් වෙන්න කියලා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණාවේ කොහොමද විග්‍රහය වන්නේ? අවසරයි ස්වාමීන්. ඊළඟ සරණයි හැම දිනාටම අපි පසුගිය සතියේ සාකච්ඡා කළ කාරණේටම දිගුවක් හැටියට අද දවසෙත් බොහොම වැදගත් පැනයක් මතු කළේ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ආරාජිකා හතරෙන් ඒ කියන්නේ මෛතුන ධර්ම සේවනය, සොරකම, මනුෂ්‍ය ඝාතනය, Taman ළඟ නැති උත්තරී මනුස්ස ධර්ම තියෙන බවට ප්‍රතිඥා දීම කියන මේ කාරණා හතරෙන් තමයි උපසම්පදා භික්ෂුවකගේ මහානකම සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඒ කියන්නේ භික්ෂු සංස්ථාවෙන් සමාජිකත්වයෙන් එතනත්තා ගිලිහෙන. එතකොට යම් කෙනෙක් ඒ කියන පරාජිකාපත්ති වලට පැමිණෙන්නේ නැතිනම් ඒ තාක්කල් ඒ භික්ෂුව භික්ෂු සංස්ථාවේ සැබෑ සමාජිකයෙක් හැටියට පවතිනවා. ඒ වගේම උන්වහන්සේ දුස්සීලයෙක් හැටියට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. සිල්වත් භික්ෂුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රකෘති භික්ෂුවක් හැටියට උන්වහන්සේ හඳුනාගත යුතු වෙනවා. දැන් එතකොට මේ ප්‍රශ්නේදී අහන්නේ කුඩා කුඩා ශික්ෂාපද කඩ වුණොත් ඒවෙන් ඇවත් සිද්ධ වුණහම උන්වහන්සේ ඒකෙන් අපාගත වෙනවද? එතකොට කුඩා කුඩා සිකපස කඩන භික්ෂුව ආරක්ෂා කරන ඉතිරි ශික්ෂාපද වලින් ප්‍රයෝජනයක් තියනවද ඊළඟට අර යම් යම් කුඩා ශික්ෂාපද කැඩීමෙන් උන්වහන්සේ අපාගත වෙනවද කියන ප්‍රශ්නේ මතු කරන්නේ. එතකොට දැන් මේකෙදි අපි කතා කරන්න වැදගත්ම කරුණු දෙකක් මේකේ මතු කරලා තියෙනවා. එකක් තමයි කුඩා කුඩා ශික්ෂාපද කඩවුනහම වෙනත් කුඩා ශික්ෂාපද ආරක්ෂා කිරීම ප්‍රයෝජනයක් තියනවාද දැන් අපි පසුගිය සතියේත් කතා කළා උපසම්පදා භික්ෂුවකගේ අර පරාජිකා ශික්ෂාපද හතර ආරක්ෂා කරගන්නා තෙක් උන්වහන්සේ සැබෑ පැවිද්දෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන් බව. එතකොට ඒ බඳු පැවිද්දෙක් විසින් පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වුණාට ඒවෙන් නැගී සිටින ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පරාජිකාපත්තියටපත් වුනොත් ප්‍රතිකර්ම කිසිවක් නැහැ. හරියට උදාහරණයකින් දක්වලා තියෙන්නේ ගලක් දෙකට පැලුනා වගේ. ගහකින් කොළයක් බිමට වැටුණා වගේ. එතකොට තල් ගහක කරටිය කපා දැම්මා වගේ. ආයෙව ප්‍රകൃතියටපත් වෙන්නේ නැහැ. ඒ තමයි පරාජිකාපත්තියට හැමිනීම. නමුත් සංඝාදිශේෂ කියලා ඊළඟට තියෙන ශික්ෂාපද වලින් බරපතලම ඒවා තමයි සංඝාදිශේෂ. සංඝාත සේසාපත්තියකට යම් කිසි කෙනෙක්පත් වුණා වුණත් ඒ භික්ෂුන් වහන්සේට පිරිසිදු වෙන්නට උපක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දඬුවම් විඳලා ඒ කියන්නේ ඉස්සල්ලාම තමන් අතින් වෙච්ච වරද භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කරලා ඒ තමන්ගේ වරදට ප්‍රමාණවත් වෙන විදිහට වත්මානත් පුරනවා කියලා අර භික්ෂූන් වහන්සේලාට ගෞරවය පිණිස තමන්ගේ වරදට දඬුවමක් පිණිස සහ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම පිණිස ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙම. එතකොට ඒ ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරලා ඊට පස්සේ සංඝයාට දැනුම් දුන්නාන් පස්සේ සංඝයා විසින් ඒ භික්ෂුන් වහන්සේ නැවත පිරිසිදු භික්ෂුවක් හැටියට පිළිගන්නවා. එතකොට පරාජිකා හතරටපත් වුනොත් නැවත පිළියමක් නැහැ. එතනින් බැහැර වෙනවා හැරෙන්නට. නමුත් ඊට පස්සේ තියෙන බරපතලම ශික්ෂා කොටස තමයි සංඝාදිශේෂ. ඒ බඳු සංඝාදිශේෂ 13ක් තියෙනවා. ඒ 13න් කවරක් සිද්ධ වුණා වුණත් ඒන් නැගී සිටින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙන්නේ නිස්සග්ගිය පාචිත්‍ය කියන ශික්ෂා කොටස. නිස්සග්ගිය පාචිත්‍ය කියලා කියන්නේ ඇවතක් සිද්ධ වෙනවා වරදක් කළා වෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ ඒවා නුසුදුසුයි කියලා පනවලා තියෙන නිසා ඒ නුසුදුසුයි කියලා පනවපු දෙයක් Taman ක්‍රියාවට නැංගෝ එතන වරදක් කළා වෙනවා. හැබැයි එතනදී ඒ වරදින් පිරිසුදු වෙන්නට කලින් අර මූලික කාරණා ටික බැහැර කරලා ඉන්නට ඕන. ඒ ඉවත් කරලා ඉන්නට ඕන. එතකොට අන්න එහෙම ඉවත් කරලා ඉවරලා ඊට පස්සේ උන්වහන්සේට පුළුවන් පිරිසිදු වෙන්න. දැන් උදාහරණයක් හැටියට වික්ෂුන් වහන්සේට නොසුදුසු විදිහේ අපි හිතමු වාඩි වෙන්න හදන නිසීදනයක්. උන්වහන්සේ ඒක ඒ සුදුසු නැති ක්‍රමයට හදනවා. එහෙම. සුදුසු නැති අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒතර පාවිච්චි කරන් පස්සේ උන්වහන්සේට අවතක් සිද්ධ වෙනවා. එතකොට උන්වහන්සේට ඇවැද්දසාගෙන පිරිසිදු වෙන්න පුළුවන්. හැබැයි පිරිසිදු වෙන්න ඉස්සෙල්ලා අරක කඩලා බිඳලා ඒක සුදුසු තත්ත්වයට සකස් කරගන්න ඕනේ. සුදුසු දේවල්. එහෙම. එහෙම නොකර උන්වහන්සේට පිරිසුදු බවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු උන්වහන්සේ ආසනයක් සකස් කරනවා නම් ඒ ආසනය උස්සාසනයක් හැටියට මහා ආසනයක් හැටියට සැකසුව ඒක යෝග්‍ය නැහැ. එතකොට ඒ ඇවතින් නිදහස් වෙන්න උන්වහන්සේ අරක නැවත කපලා කොටලා කඩලා බිඳලා යථා තත්ත්වයට සකස් කරගෙන තමයි උන්වහන්සේට ඇවතින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ඇවැද්දසාලේ. එතකොට ඇවැද්දසනවා කියලා කියන්නේ භික්ෂුවක් ඉදිරියේ ප්‍රකාශ කරනවා මාතින් මේ බඳු වරදක් සිදු වුණා. එතකොට ඒ අනෙක් පැවිද්දා අහනවා ඔබ වහන්සේක වරදක් හැටියට දකින්නවද? ඔව් මම වරදක් හැටියට දකිනවා. එහෙනම් නැවත එසේ නොකොට ආයති සංවරෙහි පිහිටන්න. හොඳයි ස්වාමීනි මම මේ විදිහට පිහිටනවා කියලා ප්‍රතිඥා දීලා එතන ඉඳලා උන්වහන්සේ නිවැරදි භික්ෂුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එහෙම. එතකොට ඒක තමයි අවද්දසනවා කියලා කියන්නේ. එතකොට ওই විදිහට සංඝාදිශේෂාපත්තියක් සිද්ධ වුණොත් එතනින් පිරිසිදු වෙන්නට උපාය මාර්ගයක් දක්වලා තියෙනවා. නිස්සග්ගිය පාචිත්‍ය ඇවතක් සිද්ධ වුණොත් ඇවැද්දසා ගන්න කලින් අර ඒ වෙච්ච අඩුපාඩුව සකසගෙන ඇවත දේශනා කරගන්න ඕන. ඊළඟට තියෙන කොටස තමයි පාචිත්‍ය. පාචිත්‍ය කියලා කියන්නේ එතනදිත් වරදක් සිද්ධ වෙනවා. හැබැයි ආයේ ප්‍රතිසංස්කරණය කරන්න දෙයක් නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් විකාල භෝජනය. විකල් භික්ෂුන් වහන්සේ නමක් ඉර හැරුණ ඉර අවරට ගියාට පස්සේ ආහාරයක් ගත්තොත් උන්වහන්සේට පචිති කියන අවතක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පාචිත්‍ය ආපත්‍යයේදී උන්වහන්සේට තියෙන විකල්පය තමයි උපසම්පදා භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඇවැත් දේශනා කරන්න ඕන ස්වාමීනි මගේ අතින් මේ විදිහේ අඩුපාඩුවක් සිද්ධ එතකොට ඒ අනෙක් උපසම්පදා භික්ෂුව විමසනවා ඔබ වහන්සේක වරදක් හැටියට දකින්නවාද ඔව් ස්වාමීනි මම වරදක් හැටියට දකිනවා. එහෙනම් නැවත එසේ නොවෙන්නට පරිස්සම් වෙන්න. එතකොට හොඳයි ස්වාමීනි මම එහෙම පරිස්සම් වෙනවා කියලා පරිස්සම්. එතකොට දැන් අර අනුභව කරපු ටික එළියට දාන්න ඕන කියලා එකක් නැහැ. එහෙම. <laughs> එතකොට ඒක දැන් බලඳලා ඉවරයිනේ. එතකොට ඒ වගේ කොටසක් තමයි පාචිත්‍ය කියලා කියන්නේ. ඊළඟට අනිත් ඒවා දුක්කට දුබ්බාසිත ආදි වශයෙන් දක්වලා තියෙනවා. ඒවැදී දුක්කට දුබ්බහාසිත කියලා කියන දුක්කට කියලා කියන්නේ නොකට යුතු දෙයක් කළා වෙනවා. දුබ්බහාසිත කියන්නේ නොකිව යුතු දෙයක් කිව්වා වෙනවා. එහෙම. දැන් දුක්කට දුබ්බහාසිත වගේ තියෙන්නේ කුඩා කුඩා ඇවැත්. ඒ කියන්නේ දැන් සේකියා ශික්ෂා පදවල තියෙනවා පැවිද්දාට දානේ වළඳනකොට වළඳන්න ඕන ක්‍රමයක්. සිවුර පෙරවනකොට පෙරවන්න ඕන ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයට නැතුව වෙනස් විදිහට සිවුර පෙරෙව්වොත් ඒ වළඳන්න අනුමත කරලා තියෙන ක්‍රමයට වඩා වෙනස් විදිහකට වැළඳුවොත් නොකටයුත්තක් කළා වෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු වික්ෂුන් වහන්සේ නමක් දානේ වන්දනකොට අතලෙව කන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට දිව එළියට දාලා මේ තොලලෙව කන්න එපයි කියලා. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා න හත්ත නිල්ලේකම් බුංජිස්සාමි න පත්තනි ඔට්ට නිල්ලේකම් බුංජිස්සාමි එතකොට ඒ විදිහට අතලෙව කන්නේ නැහැ තොල් ලෙව කන්නේ නැහැ දැන් එතකොට සමහර භික්ෂුන් වහන්සේ නමකට මොකක් හරි උන්වහන්සේගේ ගිහි කාලේ පුරුද්දක් නිසා හරි එහෙම නැත්නම් ඒ අවස්ථාවත් එක්ක හරි උන්වහන්සේ අර දානේ වන්දනකොට අතලෙව කනවා. එහෙම නැත්නම් තොලේ ගෑවිච්ච ටික දිවෙලියට දාලා තොලලෙව කනවා. එතකොට උන්වහන්සේ නොකටයුත්තක් කළා වෙන. එහෙම. එතකොට වරදක්. දැන් මේක අකුසලයක්වත් පාප කර්මයක්වත් කියන එක නෙමෙයි. වික්ෂූන් වහන්සේ නමක් හැටියට සදාචාර සම්පන්නව ගිහියාගේ ප්‍රසාදය දිනාගෙන යම්කිසි ශිෂ්ට සම්පන්න ආයතනයක් හැටියට මහජනයාගේ ගෞරව ප්‍රසාදයේ ඇතුව මේ ආයතනය පවත්වාගෙන යාමේදී මේ මේ දුර්වලකම් වලින් වළකින්නට ඕන කියන එකයි බුදුහාර දේශනා. ඇයි ඒක වළකින්න ඇත්තේ ලෝකයාට යම්කිසි උසස් දහමක් දේශනා කරනකොට ඒ මහජනයාගේ ගෞරවයට පාත්‍ර වෙන මට්ටමින් ඒ දේශකයා ඒ භික්ෂුව හිටියොත් තමයි උන්වහන්සේගේ අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ. උන්වහන්සේ නිකම් විකාර රූපී චරිතයක් බවට පත් වෙලා නිකම් හාස්‍යජනක කෙනෙක් බවට පත් වෙලා උපහාසයට පත් වෙන කෙනෙක් බවට පත් වෙලා මහජනයාට පිළිකුල් කරන කෙනෙක් හැටියට අර මහජනයා අතරේ තියෙන ශිෂ්ට සම්පන්න සදාචාර සම්පන්නකම්වත් ඒ පැවිද්දා තුල පෙනෙන්නට නැත්තම් එතකොට මේ පැවිද්දා පිළිබඳව අර ගිහියා තුල ගෞරවයක් ප්‍රසාදයක් විශ්වාසයක් ගොඩනගෙන්නේ නැහැ. එතකොට මේ පැවිද්දා කොච්චර ගැඹුරු දහම් කරුණක් සමාජගත කරන්න උත්සාහ කළා ඒක අර සිත් සතන් වලට ගෞරවනීය විදිහෙන් sannivedanaya වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ශික්ෂාපද අතර බුදුරජාණන් වහන්සේ කොටස් දෙකක් දේශනා කරලා තිනවා. එකක් තමයි ආදි බ්‍රහ්මචර්යක ශික්ෂාවක්. අනිත් කොටස තමයි ආභිසමාචාරික ශික්ෂාවක්. ආදි බ්‍රහ්මචරියක කියලා කියන්නේ නිවනට උපකාර වෙන ශික්ෂාපද. දැන් නිවනට උපකාර වෙන ඒවා තමයි අපි අර ගිය සතියේ කතා කළේ ලෝකවජ්‍ය ශික්ෂාපද කියලා. ලෝකවජ්‍ය කියන්නේ සමාදන් වුණත් නැතත් ඒක කළොත් පව්කම. වරදක්. ඒක විශ්ව ධර්ම න්‍යාය මත හේතුඵල ධර්මයේ මත ඒක වැරද්දක් කියන බව තීරණය වෙනවා. මොකද අන්තරායකාරී අනර්ථකාරී විපාකයක් ඇති කරන. එතකොට ප්‍රඥප්ති වජ්‍ය ශික්ෂා පදවලත් තියෙනවා ඒ විදිහට ඒ ඒවා ඉක්මවා ගියොත් විමුක්ති මගට බාධාවක්. විමුක්ති මගට ඒක හොඳ නැහැ. ඒ නිසා ඒවෙන් රැකෙන්නට ඕනේ. දැන් ඒ වගේ ඒවා තමයි අපි හිතමු අර විදිහට මෛතුන සේවනය. ඒතර මෛතුන සේවනය ගත්තන් පස්සේ ඉතින් ලෝකයා අතර ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි පැවිද්දා එතනට පැමිණෙනකොට ඒක නිවන් මගට බාධකයක් වෙනවා. එතකොට ඒ නිසා ඒන් රැකෙන්නට. බ්‍රහ්මචර්යාව පාදක කොටගෙන. එතකොට ඒවා ආදි බ්‍රහ්මචර්යයක ශික්ෂාවන්. ඒ කියන්නේ නිවනට විමුක්තියට උපකාර වෙන ශික්ෂාවන්. ඊළඟට තියෙනවා ආවි සමාචාරික ශික්ෂාවන්. ආවි සමාචාරික කියලා කියන්නේ සංස්ථාවක් හැටියට කණ්ඩායමක් හැටියට එකට ඉන්නකොට ගැටුමක් නැතුව හැලහැප්පිලි නැතුව සමගි සම්පන්නව ජීවත් වෙන්නටත් මේ ආයතනය දිගු කලක් සුරක්ෂිත වෙන්නටත් මහජනයාගේ ප්‍රසාදය ඇති ගෞරවනීය පිරිසක් හැටියට මේ සංස්ථාව පවත්වාගෙන යන්නටත් උපකාර වෙන ශික්ෂාව. එහෙම. එතකොට ඒ ශික්ෂා පදවල තමයි ඔය වත් පිළිවෙත් එතකොට ඒ ඇවැත්වලට ප්‍රතිකර්ම කරන ආකාරය ආදී මේ බඳු කාරණා දේශනා කරනවා. දැන් අපි හිතමු උපසම්පදා විනය කර්මය ගත්තන් පස්සේ ඒක අර ආභිසමාචාරික ශික්ෂාවන්ට ඇතුළත් වෙන ප්‍රඥප්ති ටිකක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් උපසම්පදා වුණත් නැතත් කෙනෙකුට නිවන් දකින්න බාධාවක් නැහැනේ. ගිහියෙකුටත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මොකටද උපසම්පදා? ඒ උපසම්පදා වුණ වෙන්නේ මේ සංස්ථාවක් හැටියට, කණ්ඩායමක් හැටියට සමගි සම්පන්නව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුක්තව ඒ සංස්ථාවේ ගරුත්වය ආරක්ෂා කරගෙන මහජනයාගේ ගරුත්වය දිනාගෙන ආයතනයක් හැටියට මේක පවත්වාගෙන යන්නට නිශ්චිත වූ નિયમિત ක්‍රමවේදයකට උන්වහන්සේ මෙහි සමාජිකත්වය ලබන්නට. එතකොට ඒවා නිවනට ඍජුව අදාළයි කියලා කියන්න බෑ. හැබැයි මේ සංස්ථාව සඳහා අත්‍යවශ්‍ය කාරණා. එතකොට අන්න ඒ විදිහට ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරික ආදි බ්‍රහ්මචාරික කියන්නේ ඍජුවම නිවනට උපකාර වෙන ප්‍රඥප්ති ආදි සමාජාචාරය කියලා කියන්නේ සංස්ථාවක් හැටියට ගෞරවනීය විදිහට අන්‍යෝන්‍ය සහයෝගයෙන් සමගි සම්පන්න මහජනයාගේ ගෞරවය දිනාගෙන මහජනයාටත් සේවයක් කරමින් මේ ආයතනය පවත්වන්නට උපකාර වෙන ශික්ෂා. දැන් එතකොට ওই දෙවිධයේම ශික්ෂා පද ඇතුළත් වෙනවා අර 227ට. අපි පසුගිය සතියේ කිව්වා භික්ෂුවකට උපසම්පදා භික්ෂුවකට ශික්ෂා 220ක්. එතකොට අධිකරණ සමතත් එකලා 227ක්. ඔය 227න් 4යි තියෙන්නේ මහානකම නැති වෙන ඒවා. එතකොට ඉතිරි 223ම තමන් අතින් කඩ වුණොත් ඒවට ප්‍රතිකර්ම තියෙනවා. එතකොට දැන් එක ශික්ෂා පදයක් කඩ වුණයි කියලා ආ ඉතින් දැන් අනිත් ඒවත් රැකලා වැඩක් නැහැ කියලා එහෙම හිතන්න ඕන නැහැ. එහෙම හිතන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි දැන් අර පරාජිකා ඇවතකටපත් වුණොත් ආයතින් උන්වහන්සේ උපසම්පදාවට අදාළ විනය ප්‍රඥප්ති රැක්කයි කියලා වැඩක් නැහැ. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් උපසම්පදා භික්ෂුවකට ජීවි ගහක කොළ මල් අතු කඩන්න එපා කියලා බුදුහාරෝ දේශනා කළා. කොළව හාරන්න එපා කියලා දේශනා කළා. දැන් එතකොට උන්වහන්සේ අතින් අර පරාජිකාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ Taman ළඟ නැති උත්තරී මනුෂ්‍ය ධර්ම තියනවා කියලා ඒ නැති බව දැන දැන බොරුවට ලෝකෙට අඟවනවා. ඒක ඊට පස්සේ මහානකම ඉවරයි. ඊට පස්සේ උන්වහන්සේ කොළ කඩන්න නැතුව ඉන්නවා. පොළව හරන්න නැතුව ඉන්නවා. ඉතින් එහෙම හිටියයි කියලා වැඩක් නැහැ. මූලයම නසා ගත්තන් පස්සේ අර පොඩි පොඩි ඒවා වැක්කයි කියලා ඇති තේරුමක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන සිටින තාක්කල් උන්වහන්සේ ප්‍රකෘති භික්ෂුවක්. එහෙම ඉන්න තාක්කල් උන්වහන්සේ අතින් පුංචි පුංචි ඇවත් සිද්ධ වුණා කියලා දැන් ඉතින් මගේ අතින් එකක් දෙකක් සිද්ධ වුණා දැන් අනිත් ඒවත් ගැටලුවක් නැහැ කියලා ඒක අතහැරලා දාන්න සුදුසු නැහැ. දැන් ඇත්තටම මේ මේ සාකච්ඡාවන් ගොඩක් වැදගත් වෙන්නේ භික්ෂුන් වහන්සේලාටයි ගිහියන්ට මේවා තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද විනය ප්‍රඥප්ති ගැන හරියට ලොකු වැටහීමක් නැහැනේ. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගත්තන් පස්සේ අපි හිතමු උන්වහන්සේලාට පිළිගන්නපු නැති දේ Taman අරගෙන වැළඳුවොත් ඒත් ඇවතක් සිද්ධ එතකොට විකාලයේ වැළඳුවොත් ඒත් පැවතක් සිද්ධ දැන් අපි හිතමුකෝ විකාලයේ වළඳනවා ආ ඉතින් දැන් මේ විකාලේ වළඳන නිසා මේක පිළිගන්න ගන්න ඕනේ නැහැ කියලා හිතුවා. එතකොට පිළිගන්න ගන්න නැති අවතක් සිද්ධ වෙනවා විකාලේ වළඳී වැවතක් සිද්ධ වෙනවා. එතකොට දැන් උන්වහන්සේගේ අසනීපයක් හරි මොකක් හරි නිසා විකාලේ වැළඳුවා වුණා අඩුතරමින් පිළිගන්නගෙන හරි වළඳනවා නම් එක අවතයි සිද්ධ වෙනවා. අනිත් අවතෙන් නිදහස්. එතකොට ආ දැන් ඉතින් මේක මේ විකාලේ වළඳන එකේ ආය මොන පිළිගැන්වීමද කියලා හිතනකොට මේක නිසා අරකට නැති අන්න ඒ වගේ. ඒ වගේ අර එක එක ඇවතක් සිද්ධ වුණයි කියලා අනිත් ඒවත් නොසලකා හැරීම යෝග්‍ය නැහැ. පුළුවන් උපරිමයෙන් රැක ගන්න ඕන. ඉතින් බැරිම කොටස කරන්න දෙයක් නැහැ. ඒක නැවත නැවත පිරිසිදු කරගෙන ශක්තිමත්ව රැකෙන්න උත්සාහ කරන්න ඕන. ඉතින් නමුත් පැවිද්දා තුල වුණත් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නට පුළුවන් අර එකක් දෙකක් තුනක් හතරක් එහෙම කැඩෙනකොට ඉතුරු ඒවත් නොසලකා හැරලා නිකන් දිය වෙලා යන්නටම අරින ගතිය. ඉතින් එහෙම වුණොත් මේ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන දැන් අර විදිහට එක දෙකක් හරි ආරක්ෂා කරගන්නට උත්සාහ කරන භික්ෂුවක් දිහා අපි උපහාසාත්මකව නොබැලිය යුතුයි. ඒ කියන්නේ ආ මේ හාමුදුරුවෝ දැන් මේ විකාලේ වළඳනවා නමුත් ඒ වුණාට පිළිගන්න ගන්න තමයි වළඳන්නේ. ඉතින් ඒක හරි රකින්න එක ලොකු දෙයක් රකින්න පුළුවන් එකව. එතකොට ඒ සියල්ලම රැක ගන්න බැරි වුණා. එහෙමයි. එතකොට ඒ විදිහට දැන් අපි මේ කතා කළේ පළමු කාරණේ ඒ කියන්නේ කුඩා සිකපද කඩන භික්ෂුවට රක්නා සිකපද වලින් ප්‍රයෝජනයක් වේද. එතකොට කුඩා සිකපද බිඳුනට උන්වහන්සේගේ පරාජිකා වටපත් වෙලා නැතිනම් යම් යම් කුඩා කුඩා ශික්ෂාපද බිඳුනත් පුළුවන් ශික්ෂාපද ටික ආරක්ෂා කර ගැනීම සැබවින්ම ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. ඊළඟට දෙවැනි කාරණේ තමයි කුඩා සිකපද කැඩීමෙන් ඒ භික්ෂුව අපායට යනවද නැද්ද කියන. දැන් මේකත් ඊටාත්ම වැදගත් කාරණයක් අරවින්ද මහත්මයා. ඒ කියන්නේ දැන් අර ප්‍රඥප්ති වජ්‍ය ලෝකවජ්‍ය කියලා අපි කොටස් දෙකක් සඳහන් කරන්නේ. එයින් ලෝකවජ්‍ය ශික්ෂාපද කියන්නේ සමාදන් වුණත් නැතත් ඒ වරද කෙරුණොත් ඒක වරදක්මයි ඒක අකුසලයක්මයි. හැබැයි එබඳු අකුසල් සිද්ධ වුණා වුණත් ඕනනම් අපාගත නොවි රැකෙන්න පුළුවන්. දැන් අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරලත් අපාගත වෙන්න නැතුව රැකුණානේ. එහෙම. ඉතින් ඒ රැකුනේ සති සම්පජඤ්ඤය අවදි කරගෙන ප්‍රතිපත්තිහි පිහිටපු නිසා. ඒ නිසා ඉතින් ඒ තරම් මහා අපරාධයක් වෙලත් අපාගත වෙන්න තුවලකින්න පුළුවන් වුණා මේ පොඩි පොඩි අවතක් වෙලා අපාගත විය යුතුයි කියලා අපිට කියන්න බෑනේ. එහෙමයි. එතකොට නමුත් සමහර වෙලාවට ඉතින් මිනිස්සුන් හිත රිදුනන් පස්සේ පැවිද්දන්ට චෝදනා කරන්න ඕන නැන් පස්සේ ආ මේ හාමුදුරුවෝ මෙහෙම මෙහෙම කරනවා Eh, ඉතින් අනිවාර්යෙන් ඉතින් මේ සිවුර දාගෙන ඔහොම කරන් පස්සේ ඉතින් අපාය තමයි නවතින්නේ කියලා. ඉතින් එහෙම අර නිග්‍රහ කරන්න ඕන වුණාම එහෙම කියන්න පුළුවන්. ඒක අපේ ස්වාමිනාස් දැන් අද හුඟක් සමාජයේ තියෙන එකක් නෙමේ. භික්ෂුන් වහන්සේගේ සීලය නිර්ණය කරන්නේ ගිහියා විසින්. ගිහියා විසින්. ගිහියා විසින්. ඉතින් ඒ වගේ ඒවා ඉතින් තමන් හදාගන්නේ. සමහරලාට ඇතැම් පැවිද්දොත් ඒ විදිහට ගිහියෝ බය ගන්නන්න සමහර දේවල් එහෙම කියන්න පුළුවන්. එහෙමයි. ඔහොම කරලා දැන් ඉතින් අපාගත වෙන්නයි වෙන්නේ. දැන් මේ හාමුදුරුන්ට මෙහෙම මෙහෙම කියලා ඒ වගේ එහෙම කියන්න පුළුවන්. එතකොට එතන වරදක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපාගත වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ මානසික තත්ත්වයට. එහෙමයි. දැන් අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරලා වුණත් නැවත යහපත් ප්‍රතිපත්තියක පිහිටලා සති සම්පජාඤ්ඤය උපදවාගෙන කෙලස් නසන්න සමත් වෙච්ච නිසා උන්වහන්සේට ඒ බරපතල අකුසලයවත් අපාගත වෙන්නට හේතුුනේ නැහැ. එහෙමයි. හැබැයි සමහර කෙනෙකුට පුංචි වරදක් මේ මේ කියන පොඩි ඇවතක් සිද්ධ වුණත් අර විදිහට කොලයක් කැඩුණා වුණත් ඒක කෙලින්ම අපායන්න හේතු වෙන්නත් පුළුවන් ඇතම් කෙනෙම. අපිට ওই දේශනාවේ සඳහන් වෙනවනේ අර ඒකපත්ත නාගරාජයා. ඒකපත්ත ඒකපත්ත නාගරාජයාගේ කතාවේදී දැන් මහානායක හරු මෙතනදී ඒක පැහැදිලි කරනවා. එතකොට ඒකපත්ත නාගරාජයා හැටියට දැන් ඒ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 20000ක් සිල් රැකපු භික්ෂුවක්. එතකොට අවුරුදු 20000ක් සිල් රැකලත් උන්වහන්සේ අපාගත වුණේ අර ගහක කොලයක් යන. ඒ කොලෙත් උන්වහන්සේ හිතාමතා කොලේ කඩන්න කැඩුවා නෙමෙයි අර ඔරුවක යනකොට අර ගහේ අත්ත ඇල්ලුවා, කොලේ ඇල්ලුවා. එතකොට ඔරුව තල්ලු වෙලා ඉස්සරහට ගියා, කොලේ කැඩිලා අතට. එහෙමයි. ඉතින් ඒකෙන් හරියට විමසලා බැලුවොත් ඇවතක්වත් සිදු වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම තැනකදී උන්වහන්සේට ඒක මේ නාගයෙක් වෙලා උපදින්නට හේතුවක් වෙන්නේ මොකක් නිසාද? කොලේ කඩපු නිසා නෙමෙයි. ඉතින් කොලේ කඩලා නායෙක් වෙනවා නම් ඉතින් ගස් කපන මිනිස්සු කොහේ ආයිද? එහෙමයි. <laughs> එතකොට එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේට පශ්චාත්තාවපයක් ඇති වුණා, පසුතැවීමක් ඇති වුණා. මගේ සීලය බිඳුණා නේද? මම මෙච්චර පොඩි වරදක්වත් කරන්නේ නැතුව මම පරිස්සම් වුණා. එතන මෙතනදී මගේ අතින් වරදක් වුණා නේද කියලා ඒක ගැන උන්වහන්සේට පසුතැවීමක් ඇතන. ඒතකොට මරණාසන්න මොහොතෙත් ඒ පසුතැවීම. ඒතකොට පසුතැවීම කියන්නේ අකුසලයක්. එහෙමයි. එතකොට ඒ පශ්චාත්තාපේ නැමැති අකුසලයේ නිසා උන්වහන්සේ අර විදිහට නාගයෙක් වුණා විනා එහෙම නැතු උන්වහන්සේට අර කොලේ කඩපු නිසා එහෙම තත්ත්වයක් ඇති වුණා නේද? අවසර අපේ ස්වාමීනාස මේ වැදගත් කාරණාවක් මම ඉස්මතු කරන්න කැමතියි මේ වෙලාවේ. දැන් සමහර අපි දකිනවා මේ සමාජයේ භික්ෂූන් කියලා ඉන්න ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් කරනවා ඔය ඔය අදහසම වැරදි ආකාරයට වරණගනවා. ඒ කියන්නේ මොන දේ කරත් Tamange හිතෙන් පසුතැවීම නොවි හිටියොත් ඒක පාපයක් නෙවෙයි කියන එක. ඒත් ඉතින් අර සීලය අර්ථකථනය කළා වගේ දෙයක් තමයි. එහෙමයි. දැන් අපි හිතමු එතනදී හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් දේවවාදී ආගම්වල අය ඒගොල්ලෝ අපි හිතමු දෙවියන් වහන්සේ තමයි ඔක්කොම අවලා තියෙන්නේ මිනිස්යාගේ පැවැත්මටයි මේවා හදලා තියෙන්නේ කියන අදහසත් එක්කලා ඒගොල්ලෝ කල්පනා කරනවා දිවි පැවැත්වීම සඳහා සතෙක් මැරීම වරදක් නෙමෙයි. එතකොට නිකරුණේ සත්තු මරණ එක හොඳ නෑ. හැබැයි අපිට කන්න නැත්තම් සතෙක් මරාගෙන කෑවයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒක දෙවියන් වහන්සේ අපිට ඉඩ දීලා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේට පූජා කරන්න එළුවෙකුගේ කුකුලෙකුගේ බෙල්ල කැපුවට කමන්නේ මොකද ඒක ඒ සතාටත් යහපතක් අපටත් යහපතක්. ඒකෙන් અભිවෘද්ධියක් සිද්ධ වෙන්නේ දෙවියන්ටත් පූජාව. එහෙම හිතාගෙන මරනවා. දැන් එතකොට අපි මුලින්ම පසුගිය සතියේත් කතා කළානේ ප්‍රාණඝාතය කියන එක ලෝකවජ්‍ය කාරණයක් කියලා. එතකොට එතන මම කොහොම හිතුවත් ඒකේ පාපෙහි වෙනසක් නැහැ. අඩුවක් නැහැ. හැබැයි දැන් අර පුද්ගලයාගේ ඒ සිතුවිල්ල නිසා ඔහු දිගින් දිගට ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. දැන් බෞද්ධෙක් අතින් ඒක සිද්ධ වුණොත් එහෙම බෞද්ධයා නැවත නැවත ඒ සම්බන්ධව පසුතැවීමටපත් වෙනවා. එතකොට අර අර දේවවාදී ආගම් අදහන පුද්ගලයා සත්ව ඝාතනයක් කරලා තියෙනවා කරපු මොහොතේ එතනත්තාට බලවත් අකුසල් සිත් ජනිත වෙලා තියෙනවා ඒකේ විපාකය ඔහුට කවදා හෝ ලැබෙන්නට පුළුවන් හැබැයි නැවත නැවත පසුතැවීම නිසා ඒක ආචීර්ණක කර්මයක් බවට පත් කරගන්නේ ආචීර්ණක කර්මයක් කියන්නේ සිතට පුරුදු වුණු බහුලව පුහුණු කරන ලද කර්මයක් එතකොට යමක් සිතට බහුලව පුහුණු වෙන්න පුළුවන් ක්‍රම දෙකකට නැවත නැවත කිරීම නිසා හෝ නැවත නැවත සිතීම නිසා. එතකොට තමන් අතින් වෙච්ච වරද පසුතැවීමෙන් නැවත නැවත සිතනකොට ඒක අනිවාර්යෙන් විපාක දෙන බරපතල කර්මයක් බවට පත් දැන් මේ ඒරකපත්ත නාගරාජයා වුණු හාමුදුරුවන්ට උනේ මේ ප්‍රශ්නේ. ඒ කර්මයේ බලවත්කම නෙමෙයි, ඇවතේ ප්‍රශ්නයක් නෙමෙයි එතන උනේ. පසුතැවිලා පසුතැවිලා පසුතැවිලා ඒක ආචීර්ණක කර්මයක් කරගත්ත මරණාසන්න මොහොතේ අනිවාර්යෙන් මතුවෙන්නේ. හැබැයි අර අන්‍යාගම්වල අයට ඔතන යම්කිසි සහනයක් සැලසෙනවා. මොකද අර ඒගොල්ලෝ යම්කිසි වැරදි දෘෂ්ටියක ඉඳලා මේක කරන්නේ. ඒ වැරදි දෘෂ්ටියේ ඉඳලා කරන්න නිසා ඒගොල්ලෝ පසුතැවීමෙන් ඒක උපාදාන කරගන්නේ නමුත් අපේ ස්වාමීනාස් දැන් මේ වැරදි දෘෂ්ටිය ගැනීමම තුල යාලා කරගන්නේ වැරදි දෘෂ්ටිය ගැනීම තුල සාමාන්‍ය කෙනෙක් කරගන්නවට වඩා බරපතල අකුසලයක් කරගන්න. උදාහරණයක් හැටියට දැන් ධර්මයේ දක්වන්නේ මේක වරදක්ය මේක පාපයක්ය කියලා තේරුම් අරගෙන වැරද්ද කරන කෙනා ස්වල්පයකින් ඒක යට කරගන්න උත්සාහ කරනවා. එහෙම වරදක් කියලා දන්නේ නැති කෙනා දෝතින් මේක ගන්නවා. උදාහරණයට දක්වන්නේ අර ගිනි ඔව් ගිනි පුලිංගික කතාව. එතකොට රත් වෙලා තියෙන යකඩ ගුලියක් මේක රත් මේ රතු පැහැගැන්විලා තියෙන්නේ ගිනිගෙන රත් වෙලයි කියන බව දන්න කෙනා මේක අල්ලන්න තල්ලු කරන්න පෙරලන්න ඕන වුණත් යන්තම් කොහොම හරි ඉක්මනට මේක තල්ලු කරලා අත ගණ්ඩායි බලන්න පිච්චෙන්නේ නැතු. ඒක රත් වෙච්ච ගිනි පොළඟුවක් කියන එක නොදන්න දරුවා ඒක දෝතිම්ම බදලා ගන්න ගිහිල්ලා බරපතල හානියක් ඇති කරනවා. ඒ වගේ ප්‍රාණඝාතය අකුසලයක් කියලා දන්න කෙනා යම් හේතුවකින් ප්‍රාණඝාතය කරන්න ඕන වුණත් නිකන් ඒක විඳ විඳ ආස්වාදනය කර කර වද දිදී එහෙම මරන්න යන්නේ හැබැයි ඒක අකුසලයක් කියලා එහෙම පිළිගන්නේ නැති කෙනා බලවත් මෝහ සහගත සිතින් ඒක ආස්වාදනය කරමින් ඒක කරන්න පුළුවන්. ඒ නිසා මෝහය අධික වූ තැන කර්මය බරපතල වෙනවා. ඒ නිසා මේක අකුසලයක් කියලා දැනගෙන කරන කෙනාට වඩා අකුසලයක් කියලා නොදැන කරන කෙනාට කරන මොහොතේ කර්මය බරපතලයි. හැබැයි අර දැනගත්තු කෙනා නැවත නැවත පසුතැවීමෙන් අරීට වඩා බලවත් කරගන්න පුළුවන්. එතකොට ඒ බලවත් වීම අර පසුතැවෙන්නේ නැති කෙනාට නෑ. ඒ පසුව සිද්ධ වෙන ඒ කියන්නේ పూర్ව මුංචන අපර කියන අවස්ථාවලින් අර අපර අවස්ථාවේ නැවත නැවත පශ්චාත්තාපය නිසා කරගන්න කොටස් නැහැ. ඒ නිසා එතන යම් සහනයක් තියෙනවා. හැබැයි ඒකේ යම් අනතුරකුත් තියෙනවා. මොකද අනතුර? දැන් මේක අකුසලයක් මේක වරදක් කියලා දන්න කෙනාට ඒ ගැන පසුතැවීමක් ඇතිවීමෙන් පීඩාවක් ඇති ඒකෙන් කර්මයක් වැඩි කරගන්නවා. සමහර විට නිරේත් උපදින්න තිරසන් ලෝකේ උපදින්න ඒක හේතුවක් කරගන්නවා. හැබැයි එයාට ඒ දුක් විඳීම තුලම ඒ මානසික කායික පීඩාවත් එක්ක ඒකේ කර්ම විපාකයේ අත්දකින්න ලැබීමත් එක්කලා එයා උත්සාහ කරනවා නැවත ඒ බඳු වැරදි නොකර ඒ නිසා සාංශාරික වශයෙන් පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. පසුතැවීම අකුසලයක්. හැබැයි මේ පශ්චාත්තාපයේ හේතු කොටගෙන ඒතනත්තාට වරදින් මිදෙන්නට ඕන නම් යම්කිසි සති සම්පජඤ්ඤයක් උපදව ගන්න ධෛර්යයක් ඇති කරගන්න පුළුවන්. නැවත ඒ පාප කර්මයේ සිදු නොවෙන්න උත්තේජයක් හදාගන්න. හදාගන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම වෙනවා කියලා නියමයක් නැහැ. පසුතැවෙන හැමෝම එහෙම වෙනවා කියලා නියමයක් නැහැ. පශ්චාත්තාපය ස්වභාවිකවම ඒ පුද්ගලයා එයින් වළක්වන සාධකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් අකුසල ධර්ම කුසල ධර්ම වලට ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. පසුතැවීම කියන්නේත් එහෙම එකක්. පසුතැවීම අපට වරදින් මිදීමේ ප්‍රතිපදාව සඳහා ආසන්න හේතුව වශයෙන් හේතු. හැබැයි අපි වරද්ද ගන්න හොඳ නැහැ. පසුතැවීම කියන්නේ අකුසලයක්. පසුතැවීම අකුසල් සිතයි. ඒ අකුසල් සිත වුණාට ඒක අපි කුසලයට නැඹුරු කරන්න ආසන්න හේතුවක් වශයෙන් හේතුන. එතකොට අර අර දේවවාදී ආගම්වල පුද්ගලයින්ට ඒ අවස්ථාව ගිලිහෙන. ඒගොල්ලෝ පසුතැවෙන්නේ නැහැ. ඒ නිසා කර්මය බලවත් කරගන්න. හැබැයි පසුතැවීමක් නැති නිසා මේකෙන් නැගී සිටීමේ අවස්ථාවක් නැහැ. හැමදාම මේ අපරාධයම කරගෙන යනවට දෘෂ්ටියක්. ඉතින් ඒ වගේ ධර්මානුකූලව විස්තර කරනකොට එක් එක් මානසික තත්ත්වයන් මත ඒවා උස්පහත් වෙනවා. එහෙම. එහෙම. අපේ ස්වාමීන් වහන්සේට ඉතින් ගොඩාක් පිං හිතා වටිනා කාරණාවක් මේ සාකච්ඡා කරගෙන යන්නේ. අපි ඉක්මනින්ම ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහනට සහභාගී වෙමු. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමගයි මේ සම්බන්ධ වන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අපිට පැහැදිලි කරමින් ඉන්නේ මේ සිකපද කුඩා සිකපද රකින භික්ෂුවකගෙන් ඒකට ප්‍රයෝජනයක් වෙනවද ඒවා කැඩෙනකොට කොයි විදිහෙද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දැන් දේශනා කරගෙන එනවා අපිට පැහැදිලි කරගෙන එනවා මේ භික්ෂුවකගෙන් වෙන යම්කිසි සුළු කාරණාවක් වුණාට ඒක එතනින් නතර විය නොයුතුයි ඒක නැවත සකසාගෙන ඉදිරියට යන්න ඕන කියලා. අපේ ස්වාමීන් මේ අපේ විවාහාරයේ තියෙන ආපත්‍ය කියන කාරණාව. මේ ආපත්‍ය කියන එක පාපයක්ද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් එතනදී ආපත්‍ය කියලා කියන්නේ ඇවත ඒ ඇවත පාපයක් වෙන අවස්ථාවක් තියෙනවා කුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා කුසල් අකුසල් නොවන අවස්ථාවක් තියෙනවා එහෙම දැන් ඔය සම්බන්ධව මහානායක හඳුරෝ ධර්ම විනිශ්චය පොතේ 33 වෙනි කාරණේදී 33 වෙනි ප්‍රශ්නේදී සාකච්ඡා කරනවා ආපත්‍ය පාපයක් අත්තාපත්ති කුසල චිත්තෝ ආපජ්ජති අත්තාපත්ති අකුසල චිත්තෝ ආපජ්ජති අත්තාපත්ති අව්‍යාකත චිත්තෝ ආපජ්ජති යනුවෙන් විනය පිටකයේහි පරිවාර පාළියේහි කුසල චිත්තෙන් වන ආපත්‍යය අකුසල චිත්තෙන් වන ආපත්‍යය අව්‍යාකෘත චිත්තෙන් වන ආපත්‍යය කියා එවත් තුන් කොටසක් ඇති බව වදාරා තිබේ. දැන් උන්වහන්සේ උදාහරණ හැටියට මෙහි දක්වනවා පූජා කිරීමට මල් නෙලීම බෝමලු සෑමලු ආදිය පිරිසිදු කිරීම පිණිස පොළව කෙටීම තෘණ ඉවත් කිරීම යනාදීන් ඇවැත්වන්නේ කුසල චිත්තයෙන් දැන් මේ කියන්නේ පැවිද්දා සම්බන්ධ එහෙමයි දැන් භික්ෂුන් වහන්සේ නමකට ජීවි ගහක කොළමල් කැඩීම නොකල යුතුයි කියලා බුදුහාමුදුරෝ විනය ප්‍රඥප්තියක් පනවලා එහෙමයි භූතගාම පාතව්‍යතා පාචිත්ත එතකොට නමුත් දැන් භික්ෂුන් වහන්සේ නමකට මල් ටිකක් පූජා කරන්න ඕන වෙනවා බුදුහාමුදුරුවෝ. ගස්වල ලස්සනට ගස්වල වැල්වල ලස්සනට මල් පිපිලා තියෙනවා කඩලා දෙන්න උපස්ථායකෙක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට මල් ටික පූජා කරන්න ඕන කියලා උන්වහන්සේ අර මල් ටික නෙලාගෙන නෙලාගෙන ගෙනහිලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. දැන් උන්වහන්සේට ඇති වෙන්නේ කුසල් සිතුවිලි සමූහය. ඒ මල් නෙලන්නේ පූජා කරන්නේ ඔක්කොම කුසල් සිතින්. එතකොට මල් පූජා කිරීමේ කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි උන්වහන්සේ වරදක් කළා වෙනවා. ඇයි වරදක් කළා වෙන්නේ? බුදුහාමුදුරුවෝ එපා කියපු දෙයක් කළා. එතකොට පාපයක් නෙමේ කුසලයක්. හැබැයි වරද්දක් කළා. එතකොට එතන කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය වෙන්නේ චිත්තචෛසික ධර්මයන්. ඒ වරදක් කළා වෙන්නේ ප්‍රඥප්තියට. එහෙම. එතකොට ප්‍රඥප්තිය තමයි එතන විනය. එහෙමයි. අරක තමයි දහම. එහෙමයි. පැනවීම උල්ලංඝනය වීම. පැනවීම උල්ලංඝනය වීම. එහෙමයි. හැබැයි උන්වහන්සේට හේතුඵල ධර්ම න්‍යාය බැලුවෙන් පස්සේ එතන කුසල් සිතුවිලි ටිකක් ඇති වෙලා. එහෙමයි. එතකොට ධර්මයට අනුව විග්‍රහ කරනකොට කුසලය විනයට අනුව විග්‍රහ කරනකොට වරදයි. එහෙමයි. ඒවට තමයි ආපත්‍ති කියන්නේ. එතකොට ඒ ආපත්‍ය කුසල චිත්තයෙන් සිදුණු ආපත්‍ය. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඔය කාරණාවම අරගෙන මේ සමාජයේ කතිකා වෙනවා විනය සහ ධර්ම අතර පරස්පර විරෝධී කාරණා තියෙනවා කියලා. ඔව්. ඒ මෙන්න මේ වගේ කාරණා තමයි මේ කට්ටිය හුවා දක්වන්නේ අපි ස්වාමීන් වහන්සේ. පරස්පර විරෝධී කියලා කියන්න බෑ. විනය කියන එක අපට ඕන වෙන්නේ සංවරය සඳහා. එහෙමයි. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ කාරණේම අපි ගමුකෝ. දැන් උපසම්පදා භික්ෂුවට දැන් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න ඕන වෙනවා. එතකොට දැන් උන්වහන්සේට මල් ටික කඩන්නත් බෑ දැන්. දැන් කඩන්න එපා මල් කඩන්න එපා ජීවි ගහක කොළ මල් කඩන්න එපා කියලා බුද්ධ ප්‍රඥප්තියක් තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? දැන් එතකොට ආ ඉතින් මට මල් පූජා කරන්න විදිහක් නැහැනේ කියලා ඕනනම් ඒක අතහැරලා දාන්නත් පුළුවන්. එතකොට මොකද කරගන්නේ? උන්වහන්සේ සිල් රකින්න නමුත් කුසලය සහ ගුණය නුවණ නොයඩෙන චරිතයක් බවට පත් සීල මාත්‍රයෙන් රැකෙනවා. එහෙම භික්ෂු චරිත තියෙනවා. එහෙම. සීලය විතරයි වඩන්නේ. ගුණය වැඩෙන්නේ නැහැ, නුවණ වැඩෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ දක්ෂණං අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සීල ප්‍රඥප්තිය තුලත් රැකෙනවා ඒක අතික්‍රමණය කරන්නේ හැබැයි ඒක තුල ඉඳගෙන අර බුදු ගුණය සිහි කරලා බුද්ධ පූජාව තියලා වන්දනා කරලා මල් පූජා කරලා ඒ කුසලයක් સિદ્ધ කරගන්නට උන්වහන්සේ ඥාන සංප්‍රයුක්ත උපාය මාර්ගයක් යොදාගන්නවා. එහෙමයි. ඒ උපාය මාර්ගය තමයි එක්ක වෙන කෙනෙක් කොට දන්වලා දන්වලා මල් ටික ගෙන්න ගන්නවා. එහෙමයි. එහෙම නැත්නම් අර ගහේම තියෙද්දි වර්ණය සුගන්ධය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට තරම් උන්වහන්සේ සබුද්ධික වෙනවා. එහෙමත් නැත්තම් මල් ටික ගහේ තියෙන්න ඇරලා උන්වහන්සේ පැත්තකට වෙලා බුදුගුණ සිහිපත් කරලා බුද්ධානුස්සතිය වඩන. ඒවයි. ඉතින් ඒක අර මල් ටික පූජා කිරීමට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙමයි. දැන් මේ වගේ විකල්ප ක්‍රම වලට උන්වහන්සේට යෙදෙන්න ඕන වෙන්නේ උන්වහන්සේට අර ප්‍රඥප්තිය ඉක්මවා නොයා යුතුයි කියන තැන ඉන්න නිසා. එහෙමයි. එතකොට ආ ඕක කමක් නැහැ මම මේ පින්කමක් නේ කරන්න කියන පදනමේ සීලය නොසලකා හැරියොත් උන්වහන්සේට කුසලය තියෙනවා. හැබැයි අර සංවරය නැහැ. එතකොට ඇතැම් භික්ෂුන් වහන්සේලා සමාජයේ ඉන්නවා සීලය ගණන් ගන්න. හැබැයි උන්වහන්සේලා තුල යම් යම් හොඳ ගතිගුණ තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අනුන්ට උදව් කරනවා, කරුණා මෛත්‍රිය තියෙනවා. එතකොට සද්ධාව තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. අපරාධ කරන්නෙත් නැහැ. හැබැයි අර ප්‍රඥප්ති වජ්‍ය හැටියට පනවලා තියෙන දේවල් ඒවයි තරම් ගණන් ගන්න. එතකොට ඒ භික්ෂුන් වහන්සේගේ එක අංශයක් වැඩෙනවා අනිත් පැත්ත ගිලිහෙනවා. සංවරය කියන එක එතන අඩුයි. හැබැයි ගුණය කියන එක යම් ප්‍රමාණයකට වර්ධනය වෙනවා. අර අපි මුලින් කිව්ව විදිහට ඇතැම් භික්ෂුන් වහන්සේලා තුළ අර සංවරය කියන තැන එතනින් ආවරණය වෙලා ඉන්නවා. නමුත් අර ගුණය නුවණ වැඩෙන්නේ නැහැ. මේක ඇත්තටම උදාහරණයක් හැටියට දැන් ගත්තාම බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද පැනෙව්වේ නැහනේ. එතකොට ඒ කාලේ කොහොමද භික්ෂුන් වහන්සේලා ගුණධම් වැඩි? ඒ කාලේ ගුණධම් වැඩුවේ උන්වහන්සේලා පැවිද්දෙක් විසින් කළ යුත්ත නොකළ යුත්ත මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ ධහම තුලම දේශනා එතකොට ඒ ඒ තමන්ගේ ඉලක්කය අනුව කටයුතු කරගෙන යනකොට උන්වහන්සේ දන්නවා කරන්න ඕන දේ මොකද්ද නොකරන්න ඕන දේ මොකද්ද කුසලය කළ යුතුයි අකුසලය නොකළ යුතුයි තමන්ට අර්ථයක් වෙන දේ අනුන්ට අර්ථයක් වෙන දේ කළ යුතුයි තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙන දේ නොකළ යුතුයි එතකොට අනිත් කෙනා වරදවා වටහා ගන්නා විදිහට කතා බහ කිරීම හැසිරීම අයෝග්‍යයි මේවා අමුතුවෙන් කියා දෙන්න ඕන දේවල් නෙමෙයි සිහි බුද්ධිය තියෙන කෙනෙකුට දැන් නමුත් කාලයාගේ ඇවෑමෙන් අර මූලික පරමාර්ථය පිළිබඳව සහ Tamanගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි ඉලක්කයක් නැති වෙනකොට මේගොල්ලෝ නිකන් එහෙම් මෙහෙම් පිටපනින්න ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේට වැටමායිමක් ගහලා පෙන්වන්න වෙනවා මෙතනින් එහාට යන්න එපා. අතන මේ ප්‍රඥප්ති පනවනවා කියන්නේ වැට. මායිම පෙන්නලා තියෙනවා. එතකොට දැන් සමහරව කරන්නේ සිල් රකින්නවා කියලා වැටේ එල්ලිලා ඉන්නවා. ඒකේ ඉතින් ඉනි හදනවා ඒකේ හොඳට බැමි බඳිනවා ඒක ආලේප කරනවා පින්තාරු කරනවා මේ අපට හොඳ වැටක් තියෙනවා හොඳ ශක්තිමත් තියෙනවා ඔය ඒක එහා පැත්ත අපි මේ පැත්තේ ඉන්නේ අපි නම් මේ වැටෙන් එහාට පනින්නේ නැහැ දිවිතොර වුණා කියලා ඉතින් අර වැටේ මේ එල්ලි එල්ලි ඒක ගැනම වර්ණනා කරන වැටෙන් මෙහාටලා ඉන්න වෙන වැඩක් කරන්නේ ඒගොල්ලන්ගේ එකම වැඩේ මේ වැට ප්‍රතිසංස්කරණය කර කර වැටෙන් මෙහාට වෙලා ඉන්න එක විතරයි. ඒ වගේ තමයි සීලය ගැන සැලකිලිමත් වෙනවා ಗುಣ නුවණ වඩන්නේ නැහැ. අදාළ වැඩේ කරන්නේ වැට ගැන විතරයි. එතකොට තව සමහරව ඉන්නවා වැට ගැන සැලකන්නේ ඒ එහා වත්තට යනවද මෙහා වත්තට නේද වැට ඉනි ගැලවිලාද වැට කැඩිලාද ඒව මොකුත් නැහැ. අපි වැඩ කරන්න ඕන කියලා එහා වත්තට යන්න ඕන නම් එහා වත්තට ගිහිල්ලා වැඩ කරනවා මෙහා වත්තේ ඕන නම් මෙහා වත්තේ වැඩ කරනවා අර පැත්තේ තියෙන එක ඕන නම් මේ පැත්තේ ඉන්න කෙනාට ගෙනත් දෙනවා මේ පැත්තේ ඉන්න එක ඕන නම් එහා පැත්තේ ඉන්න කෙනාට ගෙනත් දෙනවා ඒගොල්ලන්ට මේ මායිම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඕන කරන්නේ අර මිනිස්සුන්ට උදව් කරන්න යහපතක් කරන්න. එතනදී ඒ වගේ අදහස් තියෙන ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට සීමා මායිම් ගැන තකන්නේ නැහැ. අර මං කරන්නේ හොඳ වැඩක් උදව්වක් කියලා. හැබැයි ඒකෙන් ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම. ඇයි ප්‍රශ්න ඇති වෙන්නේ? ඉතින් අර සමහරලාට දිය යුතු කෙනාටත් දෙනවා, නොදිය යුතු කෙනාටත් දෙනවා. එහෙම දෙන්න ගියන් පස්සේ ඔන්න චෝදනා එනවා අන්න අර හාමුදුරුවෝ අල්ලපු ගෙදර අර කාන්තාවත් එක්කලා මෙහෙම සම්බන්ධකම් ඇද ඊට පස්සේදී මුළු සංඝ සංස්ථාවම බැනුම් ඊට පස්සේ මම පාර්ලිමේන්තුවට යන්නේ එතන බණ මඩුවක් කරන්නයි කියලා හිතාගෙන එතනට යනවා ගිහිල්ලා එතන බණ කියන්න ගියාට අනික් අය අහන්නේ ඊට පස්සේ නිග්‍රහයයි පැමිණෙන්නේ ඊට පස්සේ හොඳ වැඩක් කරන්න හිතාගෙන ගියා වුණාට සමස්ත සංඝ සංහතියම එතනින් නිග්‍රහයට ලක් වෙනවා එතකොට ඇයි එහෙම වෙන්නේ? අර භික්ෂුවගේ සීමා මායිම් ගැන සැලකිලිමත් වෙන්නේ හොඳ වැඩක් කරන්න තමයි ගිහින් තියෙන්නේ. හොඳ වැඩක් කරන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න, රට හදන්න, සාසනයට යහපතක් කරන්න කියලා හිතාගෙන වැඩ කරලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුව පෙන්නපු සීමා මායිම් අතික්‍රමණය කරලා තියෙනවා. ඒ අතික්‍රමණය කිරීම හේතු කොටගෙන සමස්ත සංඝ සමාජයට බරපතල අර්බුදකාරී තත්ත්වයක් අප්‍රසාදයක් ඇති ඉතින් ඒ නිසා වැට වැට කිය කියා ඒක ඒක ශක්තිමත් කර කර ඒකේ එල්ලිලා වැඩක් කරන්නේ නැතුව ඉඳලා හරියන්නේත් නැහැ. එහෙමයි. අපි වැඩ කරන්න ඕන කියලා වැටමායින් නොසලකා හැරලා අල්ලපු අත්තටත් පැනලා අල්ලපු ගෙදරටත් පැනලා අල්ලපු ගෙදරක මේ මිනිස්සයාගේ කාන්තාව උනත් කමක් නැහැ මං උදව් කරන්න ඕන කියලා එහෙම කරන්න ගියොත් එහෙම මේක වැඩි කාලයක් පවතින්නේ නැහැ. එතකොට භික්ෂුවක් තුල ওই දෙපැත්තම තියෙන්න ඒ කියන්නේ වැටගෙන සැලකිලිමත් වෙන්න ඕන මායිම මේකයි. මෙතනින් ඔබට නොයා යුතුයි. මේක තමයි අපේ සීමාව. හැබැයි සීමාව පනවලා තියෙන්නේ නිකං කකා බිබී ඉන්නට නෙමෙයි. ඒක ඇතුලේ ඉඳගෙන නිදහසේ Tamanටත් අනුන්ටත් යහපතක්. එහෙම. ඉතින් ඒ ඒ ඔය දෙක හරියට තේරුම් ගත්තාම පැවිද්දාට මේ සීලය නැමැති වැට බරක් නෙමෙයි. ඒක උන්වහන්සේට හැම විටම තමන්ගේ ප්‍රමාණය තමන්ගේ භූමිකාව තමන්ගේ වපසරිය සිහිපත් කර දෙන කාරණයක් පමණයි. ඒක සිහිපත් කරමින් උන්වහන්සේට ඒ ඇතුලේ ඕන තරම් නිදහසේ අතපය හසුරලා වැඩ කරන්න පුළුවන්. මේ වැට වැට කියලා වැටෙල්ලිලා ඉන්න ඕනේ. එතනින් මෙහා ඕන තරම් ඉඩ තියෙනවා. වැඩ කරන්න. හැබැයි වැට ඉක්මවනවා. එහෙමයි. ඉතින් සමහරු වැටසලකන්නේ වැඩසලකනවා සමහරු වැඩසලකන්නේ වැටසලකනවා. හැබැයි පැවිද්දෙක් වෙනකොට වැට ගැන සැලකිල්ල තියෙන්නත් ඕන වැඩ ගැන සැලකිල්ල තියෙන්නත් ඕන. ඒ වැඩ කරන විදිහ තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. වැට ගැන සැලකිලිමත් වෙන එක තමයි විනය කියන්නේ. ওই දෙකම අවශ්‍යයි. ඒ නිසා මේ දෙක කොයිම වෙලාවක පරස්පර නැහැ. ඔබ හිතාමත් වටිනා කාරණාවක් පැහැදිලි කරේ අපේ ස්වාමීන් වහන්සේ. දැන් දැන් මේ සමාජයේ තව තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අතරත් මේ සම්බන්ධයෙන් අදහස් පැන නගිනවා. ගිහියොනුත් මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරනවා. ඔය පොඩි පොඩි දේවල් කැඩුන බිඳුනා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පොඩි පොඩි සිල් අපි ගණන් ගත යුතු දේවල් නෙමෙයි. දැන් අර ඔබ වහන්සේ කිව්වා වගේ මේ මේ සතර පරාජිකාව පමණයි අපි රකින්න ඕනේ. කියන තැනටත් පත් වෙන අවස්ථා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. සහ මේ විනය වැරදි විදිහට අර්ථකථනය කරන අවස්ථා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ විනය වැරදි විදිහට අර්ථකථනය කිරීමම අපේ ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයාට වෙන හානියට වඩා මේ සමස්ත සංස්ථාවට සිද්ධ වෙන හානිය තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන්නේ. ඉතින් දැන් ඔය ඔය ප්‍රශ්න වෙන්නේ අපි අර පසුගිය සතියේ කතා කළා වගේ එක් එක්කෙනා මේ සීලය කියන එක අර්ථ දක්වා ගන්න උත්සාහ කරන්නේ Tamanට දැනෙන විදිහට. එහෙමයි. Tamanට පහසු විදිහට. එහෙමයි. ඉතින් ඒගොල්ලෝ සූදානම් නැහැ යම්කිසි ප්‍රඥප්තියකට යටත්ව යම්කිසි ආයතනික විනය සංග්‍රහයකට යටත්ව සංස්කෘතියකට යටත්ව එහෙම ඉන්න සූදානම් නැහැ. ඒ මොකද දැන් හැම විටම එහෙම කරන්න ගියාම ටිකක් වැඩිපුර වෙහෙසෙන්න සිද්ධ එහෙම ඒ කියන්නේ දැන් සීමාව ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා වැඩ කරන්නත් සිද්ධ ඉතින් එතකොට හැමතිස්සෙම අපට පහසුවක් වගේ දැනෙන්නේ එක පැත්තක් අතහැරලා අනිත් පැත්තට යන්නේ එහෙම එතකොට නිකන් අපිට නිදහසේ යන්න පුළුවන්. හැබැයි එක පැත්තක් අතහැරලා එක පැත්තකට යනකොට නිදහස වගේ දැනුණට හැමතිස්සෙම අගතිගාමී වීමයි සිද්ධ වෙන්නේ. එහෙම. දැන් අවසර වැඩි දුරක් යන්න බෑ. එහෙමයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සරුංගලයක්. එහෙමයි. සරුංගලයක් අපි ඈතට යවන්නේ නූල අතාරින් නැතුව. නූල අල්ලගෙන. එහෙමයි. ඇත්තටම නූල අල්ලගෙන ඉන්න නිසා තමයි සරුංගලේ උඩ යන්නේ. එහෙමයි. නූල අතහැරියොත් එහෙම ඒක එහෙම ඇදගෙන වැටෙනවා. එහෙමයි. එතකොට සරුංගලේ සරුංගලේ උඩ යන්න නූල බාධාවක් වගේ තමයි පෙනෙන්නේ. හැබැයි අපි සරුංගලේ පල්ලෙහාට වැටිගෙන එනකොට නූලෙන් ඇදලා තමයි ඒක උඩට ගන්නේ. එතකොට අපිට බැලූ බැලමට පේන්නේ මේ මේ ගැට ගහගෙන මේක අල්ලගෙන ඉන්න ඕනේ නෑ. නෝක අතාරින්න පුළුවන්. අතහැරියොත් ඒකේ පැවැත්මක් නෑ. ඒක උඩ යන්නේ නෑ. ඒකේ අර බන්ධනේ තියාගෙන අවශ්‍ය වෙලාවට ටික ටික ඇදලා ඊට පස්සේ ටික ටික යන්න ඇරලා ආයෙ ටික ටික ඇදලා එහෙම කරනකොට තමයි මේක ඉහළ යන්නේ තිහළ ආකාරයේ පවතින්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ තමයි දහමයි විනය. එහෙමයි. ඉතින් අර දැන් අපිට බැලූ බැලමට පේනවා නිකන් හරි වගේ. ඉතින් අතහැරලා යන්න දුන්නා නම් හන්නේ අතහරින්නනේ ඕන. එහෙමයි. ඉතින් දේවල් අතහැරීමනේ පුරුදු කරන්න ඕනේ. ඒ නිසා අතහැරලා දාන්න. ඒ වගේ එකක් තමයි පේන්නේ. ඉතින් ඒ නිසා මේ බන්ධන වැඩක් නැහැ, මේ බාධක වැඩක් නැහැ. අපි නිදහසේ වැඩ කරන්න අයෝ නැත්තේ. අපි සමාජ සේවයයි අවශ්‍ය වෙන්නේ සාසනික සේවයයි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න එකයි අවශ්‍ය වෙන්නේ කෙලෙස් නසන එකයි අවශ්‍ය වෙන්නේ මොකටද මේ නීති රීති දාගෙන ওই පොඩි පොඩි දේවල් එක කටලෙන්නේ එහෙම තමයි අපිට පේන්නේ ඒ එහෙම හිතන්නෙම අර Tamanගේ මනසේ අර පටු දැක්ම අර සරුංගලේ ගැර දැක්කා වගේ තමයි ඕක නූල ඇතෑරියා නම් ඒ නිදහසේ යනවා ඉතින් නිදහසේ යන්නේ එතකොට ඒක හතිත වෙනවා ඉතින් ඒ වගේ යම් තැනක මේ පොඩි පොඩියට හරි පනවලා තියෙන්නේ අපි පනවගත්තුවා නෙමෙයි. මේවා ਸਰවඥන් වහන්සේ නමක් පනවලා සියල්ල දක්නා වූ තථාගතයන්. ඒතර උන්වහන්සේගේ සියල්ල දක්නා දැක්මටත් වඩා දකින්නට පුළුවන් කියලා යමෙක් හිතනවා නම් එතනම තමයි තමන්ගේ අඥානක. ඒ නිසා සම්මා සම්බුදු කෙනෙක් විසින් පනවපු දේවල් ඉතින් ඒවට දැන් සමහරු හදාගෙන තියෙනව නෑ නෑ ඕවා බුදුහාමුදුරුවෝ පනෝපනේ පස්සේ කාලෙක හදාගත්තු. ඒ ඒවට කියන කතාව තමයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට අභියෝග කරන්න බැරි වෙනකොට ඒවා මේ පස්සේ කාලේ හදාගත්තු. ඒ නිසා ඕවා වැඩක් නෑ. ඉතින් පස්සේ කාලේ හදාගත්තුවා කියලා කොහොමද තීරණය කරන්නේ කියලා කිව්වෙන් පස්සේ ඒවට පදනමක් නෑ. හැබැයි ඒගොල්ලොම කියනවා ඒවා පස්සේ කාලේ තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විනය ප්‍රඥප්ති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ප්‍රඥප්ති ටික භික්ෂූන් වහන්සේගේ පැවැත්ම සඳහා දේශනා කරලා තියෙන මේ ශික්ෂාපද 227 ඒවා පැහැදිලිව ත්‍රිපිටකයේ අන්තර්ගත වෙනවා වගේම ඒවා පනවන්නට හේතු සාධක වෙච්ච නිදාන කතා තියෙනවා පැහැදිලිව. මේ මෙතනදී මේ වැරද්ද නිසා අහවලාට බුදුහාමුදුරුව මේ විදිහෙන් පැනෙව්වා. ඉතින් එතකොට කොහොමද ඒවා පස්සේ කාලේ නිර්මාණය වෙන්නේ? එතකොට කොහොමද ඒවා වැඩක් නැහැ අදාළ නැහැ කියලා ඉතින් ඒ නිසා දැන් ඔතන වෙන්නේ අර මම මුලින් කිව්ව කාරණේ තමයි. ඒ කියන්නේ මේ වැට වැට කියලා ඒකම සම්බාධකයක් කරගෙන ඒකම බරක් කරගන්න ගියාම අපිට හිතෙන්නේ මේ වැට නොතිබුණා නම් ලේසි වගේ. එහෙමයි. හැබැයි වැටෙන් මෙහා ඕන තරම් ඉඩ තියෙනවා. ඒ සීමාව පෙන්වීමයි කරලා තියෙන්නේ කියන එක වටහා ගත්තාම අපිට අරක බරක් කරගන්න ඕනේ. එතනින් මෙහා ඕන තරම් වැඩ කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් සමහරු විනය බරක් කරගන්නවා. සමහරු ಗುಣධම් වැඩිම බරක් කරගන්නවා. ඒතර ಗುಣධම් වැඩිම බරක් කරගන්නා තැනැත්තා අර ප්‍රඥප්ති රකින්න සම්මුති රකින්න උත්සාහ කරනවා. හැබැයි යාගේ කුසල් වැඩෙන්නේ නැහැ. උදාහරණ හැටියට ගත්තොත් දැන් සමාජයේ ගාක් වෙලාවට අපිට පෙනෙනවා දැන් ඔන්න අපි හිතමු පන්සලේ දායක සභාවේ කමිටුව රැස් වෙලා තීරණය කරනවා මේ පන්සලට එන මිනිස්සු බොහොම සංවරව ඇඳ පැළඳගෙන එන්න ඕන. ඒක අවශ්‍යයි. ඊට පස්සේ දැන් ඉතින් ඒගොල්ලෝ බෝඩ් එකක් ගහනවා සංවරව හැඳ පැළඳ එන්න. සුදු අතින් සැරසී එන්න. එතකොට උචිත විදිහ ඇඳුමක් ඇඳගෙන එන්න. ඉතින් මේවා තැන් තැන් වල බෝඩ් ගහනවා. දැන් මේ මොකටද මේ සමාජ සංස්කෘතිය නිවැරදි තැනට හදන්නේ? එහෙම. ඊට පස්සේ දැන් ඉතින් පොයේ දවසට ඇවිල්ලා බලාගෙන ඉන්නවා අනික් අය ඇඳගෙන එන ඇඳුම් කොහොමද කියලා. දැන් සමහරු පාට ඇඳුම් ඇඳගෙන එනවා, කොට ඇඳුම් ඇඳගෙන එනවා. ඉතින් අර කොට ඇඳුම ඇඳගෙන ඉන්න කෙනා පාට ඇඳුම ඇඳගෙන කෙනා පාල් ටිකක් අරගෙන ගිහිල්ලා විහාරයට ගිහිල්ලා බුදුන් ඇඳලා බණ ටිකක් අහලා කුසලයක් කරගෙන යනවා. දැන් බෝඩ් එක ගහපු කෙනා මොකද වෙන්නේ? එයා බලන අන්න අර බෝඩ් එක ගහලා තිබිච්ච කොට ඇඳුම් ඇඳගෙන එනවා. අනිත් අයගේ ඔළුව අවුල් කරන්න අන්න මෙච්චර මේ සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න කියලා තීද්දි පාට ඇඳුම් ඇඳගෙන එනවා. දැන් පාට ඇඳුම කොට ඇඳගෙන ඇඳුම ඇඳගෙන ආපු කෙනා පින්කමක් කරගෙන යනවා. අර අනිත් අයගේ ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න ගිය කෙනාට කුසලයක් නැහැ. එයා අනිත් අයගේ දොස් දැක දැක හිතේ ද්වේෂය වෛරය වඩවාගෙන එයාට බුදුන් වැඳීමේ කුසලයක් නැහැ. බණ ඇහිීමේ කුසලයක් නැහැ. එයා ಗುಣධහමින් පිරෙනවා. හැබැයි එයා උත්සාහ කළේ මේ විනය හදන්න. දැන් විනය හදන්න උත්සාහ කරපු තැන එයා ගුණයෙන් ගිලිහුණා. ඒතර ගුණය ගැන සැලකිලිමත් වෙනකොට විනය ගැන සැලකිලිමත් වුන්නේ නැහැ. එතකොට අරයා දැන් විනය හදන්න ගිය නිසා ගුණයෙන් පිරිහුණා නෙමෙයි. විනය ගැන පමණක් සැලකිලිමත් වෙලා ගුණය ගැන සැලකිලිමත් නොවිච්ච නිසායි ඒකෙන් පිරිහුනේ. එහෙම නැත්නම් එයාට අනිත් අයගේ යහපත සඳහා සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න කියලා බෝඩ් එක ගහලා තියෙනවා. එතකොට ඇඳගෙන එනවද නොයනවද කියන එක අනිත් අයගේ වැඩන්නේ. එතකොට ඒකට මුරකාරයෝ දැම්මයි කියලා අපිට ඒක කරන්න බෑනේ. එහෙමනම් ඉතින් ගේට්ටුව ළඟින් සුදු රෙදි ටිකක් තියලා තියන්න ඕන අනිත් අයට අන්දලා ගන්න. අර දලදා මාලිගාවේ එහෙම යනකොට දෙන්නා වගේ. එතකොට ඉතින් එහෙම නොකර තමන් හිත නරක කරගත්තයි කියලා ඒකෙන් ඇති දෙයක් නැහැ. ඉතින් එහෙම වෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් විනය බරක් හැටියට. එහෙම නැත්තම් ಗುಣධම් වඩන්න බෑ මේකත් එක්ක කියලා දකින්න. එහෙම. ඉතින් ඒ තමන් අර අගතිගාමී වීම. එහෙම. ඒ නිසා අපට එක පැත්තක් අතහැරලා එක පැත්තක් අල්ලගෙන මේ ගමන යන්න බෑ. ඒකයි අපි අර පසුගිය සතියේ සිහිපත් කළේ මේ මේ විනය ප්‍රඥප්තිවල තියෙනවා ආදි බ්‍රහ්මචරියක සහ ආදි සමාධි. ආදි බ්‍රහ්මචරියක කියන්නේ නිවන් මගට උදව් වෙන ප්‍රඥප්තිය. ආදි සමාචාරය කියලා කියන්නේ පැවැත්මට උදව් වෙන කාරණා. පැවැත්ම සහ නැවැත්ම. පැවැත්මට උදව් වෙන කාරණා ගැන සැලකිලිමත් වෙන්නත් ඕන නැවැත්මට උදව් වෙන කාරණා. මේ දෙක පරස්පර නැහැ. මේ දෙක සමපාතව යනවා. හැබැයි ඒක පරස්පරයි වගේ පේන්නේ එක පැත්තක් ගැන හිතලා නැවැත්ම ගැන හිතනකොට අපට පැවැත්ම බාධකයක් වගේ පේනවා. පැවැත්ම ගැන හිතනකොට නවත්තන්න බෑ වගේ හිතෙනවා. ඒ වෙන්නේ හැමතිස්සෙම අගතිගාමී. මේ පැවැත්මත් නැවැත්මත් අතර මධ්‍යස්ත ගමන් කිරීම තමයි අපිට සීලය තුලින් සහ මේ අපි කළ යුතු කාරණාව වන්නේ. ඉතින් වටිනා දහම් කාරණා කීපයක් අදත් අපගේ ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට විග්‍රහ කරලා දුන්නා. අපිට වෙන් වෙලා තියෙන කාල වේලාව ඉතින් අදට මේ පමණයි. අපිට අදට ඔබගේ නිවසින් සමුගන්නට සිදු වෙනවා. ලබන සතියේ නැවත මෙවන් හරවත් වැඩසටහනක් සමගින් ඔබගේ ආලින්දයට පැමිණීමේ බලාපොරොත්තු ඉතින් අපේ ස්වාමීන් වහන්සේට මේ සිදු කරගත්තා ධර්ම දානයේ කුසල කර්මය අපි අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යන ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා. ඒත් එක්කම සියස අපේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මෙවන් තවත් ශාසනික සේවාවන් ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා. අපට අනුග්‍රහ කරන අපගේ දායකත්ව මහත් මහත්මීන්ට මේ කුසලයේ අනුමෝදන් කරනවා. ඔවුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය වාසනාව ලැබේවා. ඔබටත් අප මේ ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් කරනවා ඔබගේ සිතෙහි පවතින මනසේ පවතින සියලුම කරදර බාධා දුරු වේවා ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව අත්කරගනිත්වා කියලා ලබන සතියේත් අපි සුපුරුදු ලෙස ඔබගේ ආලින්දයට ගොඩවදිනවා ඔබට තෙරුවන් සරණයි